වේරඤ්ජක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන වේරංජකා බ්‍රාහ්මන ගහපතිකා සාවත්තියං පටිවසන්තේ කේනචි දේව කරණීයේන අස්සෝසුං කෝ වේරංජකා බ්‍රාහ්මන ගහපතිකා සමනෝ කලෝ භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තං කෝපන භවන්තං ගෝතමං එවං කල්යානෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකබිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමනක් වරාක්මනින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාශේති සාදුකෝ පනත් තථාරූපානම් අරහතම් දස්සනම් හෝති අතකෝ වේරඤ්ජකා බ්‍රාහ්මණ ගහපතිකා යේන භගවා තේනොපසංඛමින්සු උපසංඛමිත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේ කච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සු සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අත්තේ කච්චේ යේන භගවා සේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අත්තේ කච්චේ භගවතෝ සම්තිකේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අත්තේ කච්චේ සොන්හේ බොහෝතා ඒකමන්සං නිසේදෙන්සෝ ඒකමන්සං නිසෙන්නා කෝ වේරංජකා බ්‍රාහ්මන ගහපතිකා බදවන්සං ඒතදවෝචුන් කෝනකෝ භෝගෝතම හේතු කෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපඤ්ජන්තේ කෝපන භෝගෝ තම හේතු කෝපච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපඤ්ජන්තේ තේ අධම්මචර්යා විසමචර්යා හේතුකෝ ගහපතයෝ ඒවමිදේ කච්චේ සත්තා කායස්ස බෙදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජන්ති ධම්මචර්යා සමචර්යා හේතුකෝ ගහපතයෝ ඒවමිදේ කච්චේ සත්තා කායස්ස බෙදා පරං මරණා සුගතින් සංගං ලෝකං උපපඤ්ඤන්තේ නකෝමයන් ඉමස්ස බොහෝතෝ ගෝතමස්ස සංකෙත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස විත්තාරේන අත්තං ආජානාම සාදුනෝ භවං ගෝතමෝ තතහා ධම්මං දේසේතු යතහා මයං ඉමස්ස බොහෝතෝ ගෝතමස්ස සංකෙත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස විත්තහරේන අත්තං ආජානෙය්‍යාමාතේ තේන හි ගහපතයෝ සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමේතේ එවං භෝතිකෝ වේරංජකා බ්‍රාහ්මන ගහපතිකා භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච තිවිධං කෝගහපතයෝ කායේන අධම්මචර්යා විසමචර්යා හෝති චතුබ්බිදං වාචාය අධම්මචර්යා විසමචර්යා හෝති තිවිධං මනසා අධම්මචර්යා විසමචර්යා හෝති කතංච ගහපතයෝ තිවිධං කායේන අධම්මචර්යා විසමචර්යා හෝති ඉදගහපතයෝ ඒකච්චෝ පානාතිපාතේ හෝති ලුද්ධෝ ලෝහිතපානේ හත පහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාන භූතේසු අදින්නාදායේකෝ පන හෝති යන්තම් පරස්ස පරවිත්තෝපකරණම් ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නම් තේය සංඛාතං ආදාසා හෝති කාමේසු මිච්ඡාචාරේ කෝපන හෝති යථා මාතු රක්ඛිතා පිතු රක්ඛිතා මාතෝ පිතු රක්ඛිතා භාතු රක්ඛිතා භගින රක්ඛිතා ඥාතේ රක්ඛිතා ගොත්ථ රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලා ගුණ පරික්ඛිතා පේත් තථා රූපාසෝ චාරිත්තං ආපජ්ජිතා හෝති එවං කෝ ගහපතියෝ ත්‍රිවිධං කායේන අධම්මචර්යා විසමචර්යා හෝති කතංච ගහපතියෝ චතු විධං වාචාය අධම්මචර්යා විසමචර්යා හෝති ඉද ගහපතියෝ ඒකච්ඡෝ මුසාවාදී හෝති සභාගතෝ වා පරිසගතෝ වා ඥාති මජ්ජගතෝ වා පෝග මජ්ජගතෝ වා රාජ කුල මජ්ජගතෝ වා අබිනේතෝ සක්ඛි පුට්ඨෝ ඒහම් බොහ පුරිස යං ඥානාසේ තං වදේහි තේ සෝ අජානං වා ආහ ජානාමි තේ ජානං වා ආහ නජානාමි තේ අපස්සං වා ආහ පස්සාමේතේ පස්සං වා ආහ නපස්සාමේතේ ඉති අත්ථ හේතුවා පර හේතුවා ආමිසකින් චෙක්ක හේතුවා සම්පජානමුසා භාසිතා හෝතේ පිසුනා වාචෝ කෝපන හෝතේ ඊතෝ සොත්වා අමුත්‍ර අක්ඛාතා ඉමේ සම්බේදාය අමුත්‍රවා සොත්වා ඉමේසං අක්ඛාසා අමෝසං බෙහෙදාය ඉතේ සමග්ගානං වා බෙත්තා බින්නානං වා අනුප්පදාතා වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගනන්දේ වග්ගකරණේන් වාචං භාසිතා හෝති පරුසාවාචෝ කෝපන හෝති යාසා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාබේ සජ්ජනේ කෝද සාමන්තා අසමාදී සංවත්තනිකා තථාරූපේ වාචං භාසිතා හෝති සම්පප්පලාපේ කෝපන හෝති අකාලවාදී අභූතවාදී අනස්සවාදී අධම්මවාදී අවිනයවාදී අතිදාන වතින් වාචං භාසිතා අකාලේන අනපදේශං අපරියන්තවතින් අනත්ථ සංහිතම් එවං කෝ ගහපතියෝ චතුබ්බිධං වාචාය අධම්මචාරේ විෂමචාරේ හෝති කතංච ගහපතියෝ ත්‍රිවිධං මනසා අධම්මචාරේ විෂමචාරේ හෝති ඉදගහපතියෝ ඒකච්චෝ අවිජ්ජාලෝ හෝති යන්තම් පරස්ස කර විත්තෝපකරණං තං අභිජ්ජිතා හෝති අහෝ වතයන් පරස්ස තං මම අස්සාති ව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති පදුත්තමන සංකප්පෝ ඉමේ සත්තා හඤ්ඤන්තු වා වජ්ජන්තු වා උච්චිජ්ජන්තු වා වෙනස්සන්තු වා මාවා අහේසොං ඉතිවාති මිච්ඡා දිට්ඨි කෝපන හෝති විපරේත දස්සනෝ නත්තේ දින්නම් නත්තේ ඉච්ඡං නත්තේ උතං නත්තේ සොකට දුක්ඛානං කම්මානං පලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාතා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකत्वा පවේදෙන්ති තේ එවං කෝ ගහපතියොත් ත්‍රිවිධම් මනසා අධම්මචාරේ විසමචාරේ හෝතේ එවං අධම්මචරියා විසමචරියා හේතුකෝ ගහපතයෝ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස බෙහෙදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපඤ්ඤන්තේ තීදම් කෝ ගහපතයෝ කායේන ධම්මචාරේ සමචාරී හෝති චතුබ්බිදං වාචාය ධම්මචාරේ සමචාරී හෝති ත්‍රිවිධම් මනසා ධම්මචාරේ සමචාරේ හෝති කතංච ගහපතියෝ ත්‍රිවිධං කායේන ධම්මචාරේ සමචාරේ හෝති ඉද ගහපතියෝ ඒකච්ඡෝ පානාතිපාතම් පහාය පානාතිපාසා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සස්සෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බ පාන බොහෝත හිතානුකම්පේ විහෙරති අදින්නා දානං පහාය අදින්නා දානා පටිවිරතෝ හෝති යන්තම් පරස්ස පරවිත්තෝපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා සංනාදින්නම් තේය සංඛාසං නා ආදාසා හෝති කාමේසු මිච්ඡාචාරං පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති යාසාමාතු රක්ඛිතා පිතු රක්ඛිතා මාසා පිතු රක්ඛිතා භාතු රක්ඛිතා භගිනි රක්ඛිතා ඥාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලා ගුණ පරික්ඛිතා තතහරෝපාසෝ නච්චාරිත්තං ආපජ්ජිතා හෝති එවං කෝ ගහපතයොත් ත්‍රිවිධං කායේන ධම්මචාරේ සමචාරේ හෝති කතංච ගහපතයෝ චතුබ්බිධං වාචාය ධම්මචාරේ සමචාරේ හෝති ඉද ගහපතයෝ ඒකච්ඡෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සභාගතෝ වා පරිසගතෝ වා ඥාති මජ්ජගතෝ වා භෝග මජ්ජගතෝ වා රාජකුල මජ්ජගතෝ වා අබිනේතෝ සක්ඛි පුට්ඨෝ ඒහම් බොහෝ පුරිස යංජානාසිතං වදේහි තේ සෝ අජානං වා ආහ නජානාමේතේ ජානං වා ආහ ජානාමේතේ අපස්සං වා ආහන පස්සාමේති පස්සං වා ආහ පස්සාමේති ඉතිහත් හේතුවා පර හේතුවා ආනිසකින් චෙක්ක හේතුවා න සම්පජානමුසා භාසිතා හෝති පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති ඊතෝ සොත්වාන අමුත්‍ර අක්ඛාතා ඉමේ සම්බේදාය අමුත්‍ර වාසොත්වාන ඉමේ සං අක්ඛාතා අමෝ සම්බේදාය ඉති බින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණින් වාචං භාසිතා හෝති පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචානේලා කන්න සුඛා ප්‍රේමනීයා හදයංගමා පෝරේ බහුජනකංසා බහුජනමනාපාත් තථාරූපෙන් වාචං භාසිතා හෝති සම්පප්පලාපම් පහාය සම්පප්පලාපෝ පටිවිරතෝ හෝති කාලවාදී, භූතවාදී, අත්වාදී, ධම්මවාදී, විනයවාදී නිධාන වශයෙන් වාචං භාසේතා කාලේන සාපදේශං පරියන්ත වශයෙන් අර්ථ සංහිතං එවං කෝ ගහපතියෝ චතුර්විධං වාචාය ධම්මචාරේ සමචාරේ හෝති කතංච ගහපතයෝ ත්‍රිවිධං මනසා ධම්මචාරේ සමචාරේ හෝති ඉද ගහපතයෝ ඒකච්ඡෝ අනවිජ්ජාලෝ හෝති යං සංකරස්ස පරවිත්තෝපකරණං සංනාභිජ්ජිතා හෝති අහෝ වශයෙන් පරස්ස සංමම අස්සාති අභ්‍යාපන්න චිත්තෝ කෝපන හෝති අප්පදුට්ඨ මන සංකප්පෝ ඉමේ සත්තා අවේරා අධ්‍යාපජ්ජා අනේඝා සුඛේ අත්තානං පරිහරන්තෝ තේ සම්මා දිට්ඨි කෝපන හෝති අවිපරේත දස්සනෝ අත්තේ දින්නම් අත්තේ ඡං අත්තේ හොතං අත්තේ සුකට දුක්ඛානං කම්මානං පලං විපාකෝ අත්තේ අයං ලෝකෝ අත්තේ පරෝ ලෝකෝ අත්තේ මාතා අත්තේ පිතා අත්ථේ සත්තා ඕපපාතිකා අත්ථේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකत्वा පවේදෙන්ති තේ එවං කෝ ගහපතියෝ ත්‍රිදම් මනසා ධම්මචාරේ සමචාරේ හෝතේ ඒවං ධම්මචර්යා සමචර්යා හේතුකෝ ගහපතයෝ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජන්ති ආකාංකේයකේ ගහපතයෝ ධම්මචාරේ සමචාරේ අහෝ අතාහං කායස්ස බෙහෙදා පරම්මරණා කත්තිය මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජයන්ති ථානං කෝපනේතං විජ්ජති යං සෝ කායස්ස බෙදා පරං මරණා කත්තිය මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතෝත් තතහිසෝ ධම්මචාරේ සමචාරේ ආකාංචේය චේ ගහපතයෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා බ්‍රාහ්මන මහාශාලානං වා පේයාලම් ගහපති මහාශාලානං වා සහව්‍යතං උපපජ්ජයන්තේ තානං කෝපනේතං විජ්ජති යං සෝඛායස්ස බෙහෙදා පරං මරණා ගහපති මහාශාලානං වා සහව්‍යතං උපපජ්ජේය සංකිස්ස හේතුත් තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආකංචේයචේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං කායස්ස බෙහෙදා පරම්මරණා චාතුම් මහරජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජේයන්තේ තානං කෝපනේතං විද්‍යතියම් ශෝකායස්ස බේදා පරං මරණාච්ඡාතුම් මහරජිකානම් දේවානම් සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතු තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආසංකේය චේ ගහපතයෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං කායස්ස බේදා පරම් මරණාත් තාවතින් සානම් දේවානම් පෙය්‍යාලම් යාමානන් දේවානම් පෙය්‍යාලම් තුසිතානම් දේවානම් පෙය්‍යාලම් නිම්මාන රසේනන් දේවානම් පෙය්‍යාලම් පරනිම්මිත වසවත්තේනන් දේවානම් පෙය්‍යාලම් බ්‍රහ්මකායිකානන් දේවානම් සහව්‍යතං උපපජ්ජේයන්ති ථානං කෝ පනේතං විජ්ජතියං ශෝකායස්ස බේදා පරං මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතෝත් තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආකංකේය චේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝවතාහං කායස්ස බේදා පරං මරණා ආභානං දේවානං සහව්‍යතං උපපජ්ජේයන්ති ථානං කෝපනේතං විජ්ජති යම් ශෝකායස්ස බේදා පරං මරණා ආභානං දේවානං සහව්‍යතං උපපජ්ජේය සංකිස්ස හේතු තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආකංචයේචේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝවතාහං කායස්ස බේදා පරම්මරණ පරිස්සාභානං දේවානම් පේයාලම් අප්පමානාභානං දේවානම් පේයාලම් ආබස්සරාණං දේවානම් පේයාලම් පරිත්ත සුභානං දේවානම් පේයාලම් අප්පමාන සුභානං දේවානම් පේයාලම් සුභකින්නකානං දේවානං පේයාලම් වේහප්පලානං දේවානං පේයාලම් අවිහානං දේවානං පේයාලම් අතප්පානං දේවානං පේයාලම් සුදස්සානං දේවානං පේයාලම් සුදස්සේනං දේවානං පේයාලම් අකනිට්ඨ කානං දේවානං පේයාලම් ආකාසානං ඡායතනූපගානං දේවානං තේයාලං ආකින්චඤ්ඤායතනූපගානං දේවානං තේයාලං ආකින්චඤ්ඤායතනූපගානං දේවානං තේයාලං නේව සංඥානාසඤ්ඤායතනෝපගානං දේවානම් සහව්‍යතං උපපජ්ජයන්තේ තිත්ථානං කෝ පනේසං විජ්ජතියං සෝඛායස්ස බෙදා පරං මරණා නේව සංඥානා සංඥායතනෝපගානං දේවානං සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතෝත් තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආසංකේය චේ ගහපතයෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරෙයන්තේ ථානං කෝ පනේතං විජ්ජතියං සෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අවිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙය්‍ය තං කිස්ස හේතු තථාහිසෝ ධම්මචාරේ සමචාරේ එවං වොත්තේ වේරංජකා බ්‍රාහ්මනකහ පතිකා භගවන් සංඝේ සදවෝචුන් අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කොජ්ජිතං වා උක්කොජ්ජය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මෝල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වාසේල පඤ්ඤෝ සංධාරෙය්‍ය චක්ඛෝ මන්සෝ රූපානි දක්ඛෙන්තේ තේ ඒවමේවන් බොහෝතා ගෝතමේන අනේක පරියා යේන ධම්මෝ පකාසිතෝ ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතේ සරණං ගතේති වේරංජක සුත්තං ดุติยัง